بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين اللهم صل وسلم وبارك على عبدك وحبيبك محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد والسلام عليكم ورحمة الله وبركاته. أريد أن أقول في الأول بعض من نما الطحاوي رحمه الله إذا لفا فرتم عبارك إن الله واحد لا شريك له إن الله واحد لا شريك له هم كشور الله اكونت تكلانجين إبلس باوريكو نوي أي مفرتم نقطه كوريغا الشيخ فان نقول في توحيد الله معتقدين بتوفيق الله الله اكونت تكمغا الله تعالى توفيق توفیق آرمن قبول كر عقيدة مي ان الله واحد لا شريك له ہم کشور اللہ کون تے بس بعوري كوي مي عبارات کو اگوں میں واہ تکم دی ایگو تم کری دو کے فلا اور کو اگوں واہ رسول بيكرونج کروں رسول بيكرونج بس ما عنده دعوة كي توحيد كما ادي توحيد به بیات أي توحيد الربوبية توحيد الألوهية توحيد الاسماء والصفات මේ තිම්බයා බෙහෙගතුන් අලගොන් මෙන් කුරිතු වාහදක්කාෆාන එෆෝග මේ අලගොන් මෙන් කමමි මේ ඉබාරාතුක තෙරේග ශරහ කරන් ජෙහෙ ඉතුරු බෑතකේ බුහරි ඒ ඉල්මරින් බයන් කරවාවා ලා ඉලාහ ඉල්ලල්ලාහ් මේ කලිමාගේ ශරුතක බෙහෙගතු ඒ ලා ඉලාහ ඉල්ලල්ලාහ් මත අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කවන්තකම් අලගොන් මෙන් කබූල් කරා හින්දු මෑගන්න දෙබේ මේගේ බෙහිමනේ ඒ ಎಕ್ಕವಂತಕ ಅಲ್ಲಾಹ್ ಸಾಬಿತ್ ಕುರ್ಮಾಯಕು ಎಕ್ಕವಂತಕ ನಫಿ ಕುರ ಇದಿಕೊಳ ಸಿಫ ಎ ಶಿರುಕು ಉರಿಹ ಮಾನೆಗ್ಗ ಅಲ್ಲಾಹ್ ತಾಲ ಹಜರತ್ ನಫಿ ಕುರ ಎ ಮಿ ದೆಬಾಗೆ ಫುರಿಹಮ ಶರುತಕೆ ಇಲ್ಮರಿಂ ಬಯಾನ್ ಕುರಾಫವೆ ಎ ಶರುತಕೆ ಅಳಗುಣ ಮೆಂ ಹಮಕೊಫಿ ಕಮುಗ ವಾನಮ ಹಗೀಗತುಗ ಎನೆಕಿ ಮುವಹಿದಕ್ ಕಮುಗ ವಾನ ತೌಹೀದುಗೆ ಅಹ್ಲುವರಿಕ್ ಕಮುಗ ವಾನ ಎಗತುಂ ತೌಹೀದುಗೆ මේ කලිම ලා ඉලාහ ඉල්ලල්ලාහ් ගේ ෂරුතක බෙහෙගතු ඉල්මර් විදාල ෆවනි මේ ෆර්දම ෂරුතකි العلم العلم ඒ මින් කොම්ම එච්චෙග්ගවස්මි ඉල්මර් බයා කරබනි ඒක ඉදිකොළ ජාහිලුකම ඉදිකොළ සිෆා ඉල්මු ජාහිලුකම ඉදිකොළ ඉල්මු ඒක মানে කි ජහල නුවා ඉල්මු ඉල්මු මිතාග ඉල්මර් බයා කරබනි ඒ ඉල්මු ඉස්බාතන් වනෆියන් ahrumen egenje ilma ki me kalima ge maana ek allah subhanahu wa taala ekkamata qabul quraindu ekkawantukum ge huriha maane ge la ilaha illallah ge terege hingene huriha maane e allah hamekin alakum habbuma ekalagen hamekin kiyaman teruma khushu'at teruma ekalagen hadratuga agon men huriha kamek kiyaman kurma men gus muli kalima ge terege hingene huriha maane ge huriha ma ilmu ekalagen zaat fula libodegum wa emma asbafurda alagon menna ඉස්බාත් කුරන් එංගෙන් ජෙහෙන හැම එයායකෝ අල්ලාහ් සුබ්හානහු තාලා ذات ෆුලා එකශීගේ නුවා සිෆතකුන් එකලාංගේ ذات ෆුලා නෆීවස් කුරන් එංගෙන් ජෙහෙන එකලාංගේ ذات ෆුලා එකශීගේ නුවා සිෆතක එක්කන් එයි එපද සිෆේ වාකම ගාන මේ සිෆේකුන් එකලාංගේ ذات ෆුලා නෆී කුරන් ජෙ හැම එයායකෝ අල්ලාහ් සුබ්හානහු තාලා බාවල මේ ශරීයතුගේ මතිවර සිෆත ඒ ශරීයත එකශීගේ වාගොත අලගොන් මෙන්න කබූල් කුරන් එංගෙන් ජෙහෙන අදී ශරීයතුන් ಗೆ ಮಾನ ನಫಿ ಕುರಾ ಶರಿಯತ ಏಕಶಿಗೆ ನುವಾ ಕಂಕಂ ಬೆ ಸಲಗಮನ ಮಿ ಕಲಿಮಾಗೆ ಇಲ್ಮುಗೆ ತೆರೆಯಿಂ ಏಗೆ ಜೆ ಎಮಿ ಇಲ್ಮಕಿ ಮೀಹಾ ಕಿಬ ಜಾಹಿಲುಕಂ ಫಿಲ್ವಾಲ ಎಮ್ಮೆ ಬೋಡು ನ್ಯೂಮೆ ಹಗಿಯತುಗ ಇನ್ಸಾನ ಲಿಫಾವ ಅದಿಕೇತ ಇಲ್ಮುಗೆ ಇದಿಕೊಳು ಜಾಹಿಲುಕಂ ಏಯಿ ಇನ್ಸಾನ ಲಿಬೆ ಎಮ್ಮೆ ಬೋಡು ನಿಕಮತಿ ಕಮ ಎಮ್ಮೆ ಬೋಡು ದೆರಕ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಕಿ ಕುರಾನ್ ವಹೀ ಕುರವಾ ಫವನಿ فاعلم انه لا اله الا الله فاتباع الناس هم كشور الله منوي اكوانت اله كنواك ام فرتم اي دنن جيني انجن جيني علم ام فرتم انجن جي اتشكي علم گترين الله تعالى اكوانت ام علم البخاري رحمه الله كيفان صحيح گا باب بنوا فني باب العلم قبل القول والعمل عملائي باهو گكرين علم عملائي bahuge kurin ilme efoga e baba dalilu genwa afoni fa'lam annahu la ilaha illa allah fayti badannashi allah manwe ekawanta ilaha kunwa alukon hagwa farate nuwa e mi ilmu miha nege ena kura evve samala qabul nukurwe allah ge ekawanta kon qabul nukon islam nuwe kura evve samale qabul nukurwene efoga qur'anu allah bayan kurafani wastaghfir li dhanbika walil mu'minina wal mu'minat අදික එෆෝක කදේෆානුගේ ෆාෆතකයි කදේ ඊමානුගේ ඊමාන් වි මුමිනුගේ තෙරෙන් ෆිරිහනුගේ ෆාෆතක අංගනුගේ ෆාෆත ෆුස්සෝ මේ දන්නවස් ඒ කුරීග එංජේ ඉල්මයි අල්ලාහ් සුබ්හානහු වතාලා එක්කවන් දක්කම ගයිල් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරවා ෆය මන් මාත වහුව යඅලම් අන්නහු ලා ඉලාහා ඉල්ලල්ලාහ් දඛලල් ජන්නහ රවාහුල් බුඛාරි මේ හදීස් වල ගමානයි මීහක මරුවා හිඳුගා وهو يعلم أنه لا إله إلا الله دخل الجنة الله سبحانه وتعالى منو إكوانت فرات ألقن حقوا فرات نواك دينهور عقيدة متيجا مروا ميها دخل الجنة اینا سورگ وننانے اینا سورگ وننان ایک معنی کی اینے فافتہ قریفہ ہرکم گاوی نمس اللہ سبحانہ و تعالی کے کونتکن قبول کرا حالو اے دن حالو اے کلاں منو حقویں الکم بے الہ کو نواکن දෙනෙහුර ඉල්මා එක්ක ශිරුකු නුකුම් අල්ලාහ වද්දලු කොෆිකම ගවානම ඒන කොෆාවා එහෙනියම් ෆාෆතක එක්ගොතකි අල්ලාහ සුබ්හානහු වතාලා ඉෆාෆතක ඔකෝබා දෙවු නරකාග දෙව්වාව ඔකෝබා තෆෝග සුවර්ගෙ දෙවු අනෙක්ගොතකි එකලාං ඉරාද කරවා ෆිලම ඔකෝබා දෙවුම කඩුලා සකලාගේ එකලාං අල කාෆු කරවා සුවර්ගෙ දෙවාෆාන් මිදේ ඉහ්තිමාලෝති මිදේ ගොතුම් කර කොම්බ ගොතෙන් විසේන සුවර්ගෙ වන්නානේ අදිස් කරවණි ena surak wannane ene me ilmu libegen allah baddal ko finama ya nafi pura evvis amal nuko allah baddal ko fikam gawana meg mane ki ene surak wonum ge chance e fursatu onna ekam enum halat ek baddal ko finama ena e fursatu gelligen dane ilma ki insana lifawa emme izzetteri me mas me kan ei allah subhanahu wa taala qur'an wahi qur'an fani يرفع الله الذين آمنوا منكم والذين أوتوا العلم درجات ඉතිමාමි මුතරේ ඊමා විමිහුන ඉල්මු දෙවුණු මිහුන්නේ අල්ලාහ් සුබ්හාන ව තාලා දරජතක උෆුල්ලවනි ඒ ඉල්මු වරින්න අල්ලාහ් තෙන්ජේ කදරා ඉස්සේ එංගේනි එහෙම කුර්ආන් ග අල්ලාහ් අංගෝන ඉන්නම යක්ෂල්ලාහ මින් ඉබාදිල් උලමා අමකෂෝර අල්ලාහ් බිරුතිවාකම් කෂෝරි එකලං අල්තොන්තරෙන් ඉල්මුරි ඒ ඉල්මු වරින්න අල්ලාහ් සුබ්හාන ව තාලා ගාබන්තකම මතිරවන්තකම එකලාගේ කුළුදුමන්තකම් වෙහෙගිතක ඇච්චි විස්නි එකලාගේ අදා කුරන්ජේ හග්ගුත බොඩ විස්නේනි ඉල්මු වරින්න ඒ ඉල්මු ලිබුනිය මිහා ඉල්මරේක වණි හගීගතු තිමාග හිතුග අල්ලාහගේ හැබන්තකම් බොඩවේ ඒකලාගේ ذات ෆලොග මතේරිකම මතේරි මේ හැබතු බොඩවගෙන් එකන් තිමාය එඟුම් වරේ එයි ඉල්මුගේ තෙරින් තිමාය එගේ එච්චකි නෙක මච්ච තිමාග අමලු බිනා එපවන් එහෙම බිමා ඉල්මරින්ගේ දරජ අල්ලාහ සුබ්හාන වතාලා වනි උෆුල් ලවාව රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් කුර්බාෆනි අල් උලමාඋ වරසතුල් අන්බියා ඉල්මරින් එයි නබී බේකනුගේ වාර්ත වරින්නේ فإن الأنبياء لم يورثوا دينارا ولا درهما أما كشور نبي بيكلون وارت مدلي غتوغا دينارك أدي درهمك دول نكربي وإنما ورثوا العلم أين كم كبيكلون دوكربي وارت مدلي غتوغا أدي بيكلون دوكفا ديچكي علم فمن أخذه أخذ بحظ وافر علم في ميها نبي بيكلون وارت مدلون بොඩුවෙන් බා نصيبෙන් හොදා إما ما تقدر එච්චකී ඉල්මු علم کی العلم ما قال الله وما قال رسول الله علم الله تعالى وحي وحی کرے ادی رسول الله صلى الله عليه وسلم حدیث کرے مي علم کی الله تعالى فوتا تعالی کا فتا فتو کا تفسیرہ بے علم اکلاگ إيه نبی صلی اللہ علیہ وسلم کے سنت ہے سنت کے شرح علم ای علم اسلام دینو کا حدیث پڑھتو کا علم کے میں کو ماترکم بیان کو فا وا حدیث پڑھتا کا قرآن کے آیت کے سیدھا مراد کی قرآن کا علم سنة کا علم قرآن کا علم سنة کا علم ادي قرآن کا علم لبغت مٹکا بینوا اہنین علم ادي سنة کا علم لبغت مٹکا بینجے اہنین علم دنگون اہنین اچ کی إيه حساب علم كم گا سہنگ اچ كم گا سی فانو تكى أستو حقیقت علم كي العلم ما قال الله وما قال رسول الله ইলম কি আল্লাহ তাআলা ওয়াহী করে বসুল এ ওয়াহী বসুলা বে ইলম আদি একলাং নবী সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম হাদিস বসুল আদি বসুল তাকা বে ইলম ইলম কে মাকমা মাতিরিকম বায়ান কুরাবা হাদিস ফুলতো কে সিদা হাকিকি মুরাদ কি শরঈ ইলম দীনি ইলম දෙංගුන්න කංකමකී ෆන්නු තකේ ඒ ෆන්නු තකේ වෙස් එහෙයගතුග අල්ගොන් මෙන් දුනි ආරාස්තු කුරුමට්ටක දෙනගතුම අල්ගොන් මෙන්න අමුරු කුරේෆාවා කංකං හෙන්නමෙස් මතිවරි اچھے گتگا شرف ر اچھے گتگا تعریف قریفا و علم کی کیت قران ای سنت کے علم رسول اللہ صلی اللہ علیہ وسلم حدیث کر من یرید اللہ بی خیرا یفقه فی الدین اللہ سبحانہ و تعالی میہ کا ہیو کم ہیو گتے اراد کر با فینما یفقه فی الدین امیہ دینوگا فگوری کربے دینوگا فگوری کر معنی اسلام دین امیہ کا دیوے کا ہیو کم اللہ අල්ලාහ ඉරාද කරවා ෆිනම් رواه බුඛාරි මුස්ලිම් وقال النبي صلى الله عليه وسلم ان إيه، بسول غواردن اسبه رسول الله صلى الله عليه وسلم حديث كره كما ان الله وملائكته يصلون على معلم الناس الخير اما كشور الله سبحانه وتعالى يا ملائكه بيغل صلوات لوته ايكم بيغل على معلم الناس الخير ميستكن هيو كم كم انغنا ده ميستكن ميستكن هيو كنت انغنا ده مي المعلم الناس بالخير මීස්තකුන්න හේයකන්තත් අංගාදේ උගන්නාදේ මීහුන්ගේ මච්ච අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාගේ මලායිකතුන් සලවාත් ලබ්බත අල්ලාහ් සුබ්හානහු වතාලා සලවාතකි අල් මග්ෆිරා මීස්තකුන්න යරතකුන්න ෆාහෆුස් වෙදෙන්නම් ෆාහෆුස් අදෙබුන් අදි එකලාගේ රහමෙක් අදි මලායික බේකලුන්ගේ සලවාතකි අල්ලාහ් සුබ්හානහු වතාලා හදරතුන් යරතකුන් ෆාහෆුස් උන්ගෙදි දෙන්නෙවුන් යරතකුන්ගේ දරජ උෆල්ලුන්ගෙදි දෙන්නෙවුන් එහෙන් වීම එම්මේ හේය මගෝ එයි මීස්තකුන්න හේයගොයි මිස්සකුන්න හේවගො හේව කංකන් දස්කොත් දිනුමක මගු එමිහුන්න ෆාෆුස්සම රහමෙන් හුරිකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදිස් කුරන් අදිකේත මිසාල ජස්සා වනි حتى الحيتان في البحر කඳුගාවා මහද්දාන්දෙන් එමේ හුන්න فافسنگ دعا කරවේ حتى الحيتان في البحر والنمل في الحجر حتى الحيتان في البحر والنمل في الحجر رواه الطبراني معنی කඳුගාවා මහද්දාන්දෙන් আদি හිල තකුගාවා හිඤ්ඤ දාන්දෙන් හිල තකුගාවා හිඤ්ඤ දාන්දෙන් එමිහුන්න රහමල් ලබ්වා ෆාෆුසෝගෙදි දුආ කරබ بالروايه قاسه وان العالم لا يستغفر له من في السماوات ومن في الارض حتى الحيتان في الماء علم ورنا فافوسنگ دعا කරවේ උඩතක අභිමුගාවා හුරිහා තගෙච්ච කඳුගාවා මහද්දාන් දෙ ඒ එමිහුන්ගේ ෆරාතු මිස්තකුන්නක් එබෑ මිහුන්ගේ වෙල්රස් කලාගේ අලකොන් කුරංජේ ගොත්තක එබෑ මිහුන් හගීගේ මක්සදා එබෑ මිහුන් දුනියක හයාබ් වේත් කො දෙදුනියක බාජ්ජරකන් ඩිබේනේ මගු මිස්තකුන්නක් දස්කො දෙනි ඉල්මෝරින් කමුගා වාති අද එමිහුන් දුනියේ ෆොනුන් මක්සද එමිහුන් හඳාන් කො දෙනි වෙස් ඉල්මෝරින් කමුගා වාති එමිහුන්ගේ දරජා මත්වරිකන් අල්ලාහ් තාලා වනි උෆල්ලවා رسول الله صلى الله عليه وسلم حديث كره إن الملائكة لا تضع أجنحتها لطالب العلم رضا بما يصنع mane hama kashor malaike bekalun ebe fulunge me ebe kalunge fiyafuluta hiya alubwate kiyawa kujja attaka ilmu ungene kujja attaka ekudin e ungene mate ebe hun e ungene tagetige makkama matiwarikam attaka malaike bekalun ilmu ungene mihaya ebe fulunge fiyafuluta kun hiya alubwe rasulullah sallallahu alaihi wasallam hadis qurban එම්මා ඉල්මුගේ එම්මේ මතිවරි මකාමකි ඉල්මු හොදාගෙන් ඉල්මු දස්කොග්ගෙන් ඒග ෆිකුහුවරි වෙගෙන් එ මීහ අමලුකොක් එ ඉල්මු අනෙකුන්නා හැම වාසිල් කොද්දි එ ඉල්ම නිස්තකුන්න දවවත් දී එ දවතු මෑදානුගා මේ දිමාවා උදගූතක කෙත්තරිකන් අදා කුරු එම්මේ ලෙම්වර ඉදාලන ඉල්මු යහ්තිෆු බිල් අමලි ඉන් අජාබ වඉල්ලා අර්තහත් ඉල්මුගේ හගීගේ කුලේ කිනුත ඉල්මා තබාවන් ජේචකි මිසාගේ අමල් miha ilma amalu nokofikamu gawanama en ijaba no difikamu gawanama irtahal ilma miha kibagan filagan dan ilma nunna negmacha amal nokorekamu gawanama ilma nuhifette negmacha amal nokoshek engume no muhimmi hame kani enguma ekkom ek amal nokorakamu gawanama ek faida ek nunna ilmu ge tereng algon menna faah korave ilmuga emme ara tibbe bayeki rasulullah sallallahu alaihi wasallam foge kale faanga assam bekalum me qur'an em boda visni wadagem faawa befulunaki salafu salihun na boda waki islam din visni wadagem bay nutiben assam bekalum boda ke qur'ana sunne visni wadagem bay nutiben ehem wegen bay salafunga ilmur midala faawe in kunta mustanna mane kitima miheka tabawa kamu gawana ma fastanna biman mat kurin avhare faawa mihunna tabawash ورين اسي غسا ميونا تباواشه فان الحي لا تؤمن عليه الفتنه එහෙනි දුනියේක දිරිහුරි මිහාක මච්ච ෆිතුනාගේ අමාංකම නොන්නන මන දිරිහුරි මිහා මොකම්ස් දු කොම්මස් කමෙක්ග කොම්මස් ෆිතුනේක ජීගේ මගුන් කහලමුගේ නුරක්කාතරික නාමාංකම් ඒනේ ඔන්නානේ එහෙන්නම සීදාමෝග සාබිතුවගේ මරෝ ගොස්සා මිහුන්නක ඒ ෆිතුනේ දෙන්න ඔන්නන ඒ මිහුන් ඒ සීදාමෝග මරුවෙන් දියාම එගේ හිසාබුන් දෙන් මිහුන් ඉතිමි සලාම් මෙපා එහෙනම්ස් දුනියේ ගුරි මිහෙක්කම ගවානම කොම්මස් හිසාවකුන් කොම්මස් කමකා හොරේ මගුන් කහාලුමුගේ නුරක්කා එන කුරුමති ඔන්නානේ එහෙම් බිය බයක තබාවානම තබාවාෂේ ඉස්සේ ගොස්වාවා සලෆු සාලිහුගේ මග එමිහුන්න එෆිතුනා එවනි අමාක ලිව්වා දෙන් එමිහුන්න එෆිතුනේ නුකරවේ එහෙනම්ස් දුනියේ ගුරි මිහෙක්කම ගවානම එෆිතුනේ අහමේ හොෂේලුමුගේ මගු කොම්මිහෙක වෙස් ඔවේදා එමෙ මිදාලෝෆානි ෆා ඉන්න සලෆ අත්හරු الناس قلوبا නම කෂෝරන් සලෆුන් නකි හිත්තන් එම්ම තාහිරු මිහුන්නේ වා අකල්ලුහුම් කලාමන් අදි බස් එම්මෙ මදු මිහුන්නේ අනක මාගෙන බේකර වාහක දක්කා බෙන්නුන් එමිහුන්නකි වා අක්සරහුම් බරකතන් අදි එමිහුන්නකි එමිහුගේ ඉල්මුගා අමලුගා එම්මෙ ගොඩ අල්ලාහ් බරකා ලබ්වා ෆමිහුන්නේ වා අකල්ලුහුම් තකල්ලුෆන් අදි තක්ලීෆ් মানে কি ইসলাম দীনুগা අල්ලාහ් සුබ්හානහු තාලා ජස්සවාෆ නුවා තක්ලීෆ් තන් අමිල්ලේ ෆුන්කොග්ගෙන් විස්නාගෙන් ගොග්ගොත ෆරා ෆරාතක් දමාගෙන් එක දිමදිමාලුන් ඒක ෆල්සෆා වද්දාගෙන් මේක තකල්ලුෆ් ගොත්ත එම්ම කුඩ බෙෆුලුන් නැකී සලෆු සාලහ බෙෆුලුන් ඒ සරිහ නස්සකුම් ෆාලුවා මානෙන් අමල් කුර්බානේ මා බොඩන් ඒති දිමදිමාල ෆුලාකෝ එහෙන් දිමදිමාලුන් ෆල්සෆාය පාඩු පාඩු වාහතන් ඒ ගෙනසික ඉතුරු කන්දද්දක වද්දාකේ මෙවුන් මසකත නුකුරාන කීත කුර්ආනා මා නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සහ මෆහූමුගේ ඒක මච්චේ බෙෆුලුන් අමල් කුර්බානේ වඅමකුම් ෆහුමන් අද කුර්ආනා සුන්නෙන් එම්මෙ බොඩ ශරියෙන් එම්බොඩ විස්නි වඩාගෙන් එම්මෙ ෆුන්කො විස්නි වඩාගෙන් බයකේ බෙෆුලුන්නේ වල් ජහලු මින් අෂර් මක්තුලිය බිහිල් ඉන්සාන් ජාහිලු කමකේ ඉන්සානා එ ජීපාවා එම්මෙ බොඩු මුසීබත් ෆල් ඉන්සානු අදු මා යජහල් ඉන්සානා කේ ඒනේ නේගේ කමක අදාවැත්තරියක නේගේ කන්තත්තෝගේ අදාවැත්තරියක ඒනේකි ලියන නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අඛබර මින් අලාමති සාහ يعني ما النبي صلى الله عليه وسلم خبر دبا فوي قيامت علامه توتريغ فو زمان عاس انان كما ان الله لا يقبض العلم انتزاعا الله سبحانه وتعالى علم فلوانا كان مس علم فلواني ميهونغ هيتكون إيه، علم هندان نتيكن داني كينو فتكون وفلكن داني كينو هم يكني ينتزعه من صدور العلم ولكن يقبض العلم بقبض العلماء එහෙනස් අල්ලාහ් සුබ්හානහු තාලා ඉල්මු උෆුල්ලවානි ඉල්ම් වරින් හිප්පාගෙන එක් মানে කි ඉල්ම් වරින් ෆෞසමානන් අස් මදුවගෙන් දාන ජාහිලුන් ගිනවගෙන් දාන ජාහිලුන්ගේ බස්තක මිස්තකුන් තබාවන් දැන් ඉල්මු හිසාබුන් දියාම රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉස්කරබන් යත්තඛිදුන් නාසු රුඌසන් ජුහාලන් මිස්තකුන් එමිහුන්ගේ රුඌස් රුඌස් মানে කි බෑබුන තබාවේ රියාසත් නොතේ ෆරාත්තක ෆාතු මිස්තකුන් තබාව ෆරාත්තන් ඒ ජාහිලුන් කමුගා හදානේ ඒ නතිජයක වාණි فيبقى جهال يفتون الناس بغير علم දෙම් ඉස්තකුණ ෆතුවා දෙන ඉල්මක අනුලා මේ ඉල්මක අනුලා ෆතුවා දෙන فضلوا وأضلوا දැන් එහිදු එබෑමිහුම් මගුෆුරේ දෙන අධියගේ නතිජයක සම් එහෙම් මෙහෙමස් මගුෆුරේ දෙකෙන් දාන එහෙම ඉල්මු ෆෞසමානන් ඇස් මදුවගෙන් දානේ ඇදි ජාහිලුක මිස්තුන් තෙරේග ආම් වාන ඉස්ලාම් දීන බෙහෙ මාලුමාතු මිස්තුන් තෙරේග දබ්බෙකින් දා ඒ ෆහුසමාන අලාමත් තෙරේග හිමෙන එක මෙහෙම ඉල්මක වරම් පොඩ ආහාර මෙන් යා සමාරුවන් ජෙහෙච්චෙන් එහෙ නුන්කම ගවානම සලාමතුක මගෙන් අලගොන්න කනලු මේද බල ආගොන් මෙන් මුස්තම බලාලෙස් ඉස්ලාම් දීනුක මෑගණු අසංස්තකා බෙ ඉල්මු ආගොන් මෙන් මේ ඉස්ලාමේ කවුමක් ගෝලේ මිහුන්න බස් වර අසාසි මාලුමාත්ස් බැන් එච්චි මම බෙෆුන එගවණ නුගනවා అది ఎయి මේ කවුමුගා ටීවී යා රේඩියෝ යා මිස්කිත්තක අදිනුම ස්තපාත් වසීනෙත්තක මිච්චි වා දෙකේම දාරුගස් අද එයි ග්‍රේඩ් එකකම් ෆෂියෙන් දිහෙන් එකවර බාරය හැමෙන් ඉස්ලාම් මාද්දාගතුවා කියවා දෙමුන් දාරුගස් ඉස්ලාම් දීනා බෙහෙ බයි මාලුමාතු වරක් කුඩකම් බයි මෙහොන්න ෆොරාෆානි වරක් මුහිම්ම කොක්කොම එගෙන්ජේ මාලුමාත වෙස් බයි මෙහොන්න එංගිෆාන වාකංගේ හිතාමුර්ක මිසාලක බයි මෙහොන් එවතිබේ බොඩතිවේගෙන් ස්කූල් තන් නෙමෙගෙන් දාරු හිනාතාහිරවානුගෙන් නේගේ මිහුමස් එන කිතම් ෆාරක ජොබරිව කිතම් ෆාරක හයදොරිස්ස නිෆාසරිස්ස බය මෙහුන් එබ තිබේ හම ජුනුබු හිනා ගන්නානි කිහිනෙක්කන් නේගේ හිසාව මේ උදෝ ගෙල්ලෙනි කොන්ත කොන් කන්තත් එක නේගේ මිස්මි නමාතු බාතිනවානි කිහින බීමාකම නේගේ මිස්මි එබ තිබේ අගුණ මුෂ්තමවුග අදි රෝද ගෙල්ලෙනි කිහිනෙක් කිහිනෙක් කිහින බීමාක මෑගන ගොතක බයකංක හොරදාන වංගනාය ෆයන් නමස් මෑගන ගොතක ඉස්ලාම් දින එංගෙන්ජේ මාලුමාත නේගේ වර කින මෙන් අලගොන් මෙක මේ කවම ගස්සේ බල අදි කොබ එංගොම්ත් غير مسلم قومت කාෆරුන්ගේ මෙදුගෝලේ කවමුත් එම ඉල්ම වරබ්බොඩ නැති හිංගයාදීම ගසරත මිෆෙන්නනි ඒ ඉල්මන් අල්ගොර්මෙන් ජේ වරබ්බොඩ අහම්මෙත් කොන්දේ ඉල්ම උගෙන වේනි ඉල්ම දස්කුර මට්ටක මසෙක කො කියවාගෙන් උගෙනුමක මගත ඉක්තියාර කො එහෙම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදිස් කරවනි من سلك طريقا يلتمس فيه علما سهل الله له به طريقا الى الجنه ඉල්මෙන් හොදුමට්ටක මගෙන් ඉක්තියාර කො ෆිමිහක අල්ලාහ් සුබ්හානහු වතාලා එමගකුන් සුවරුගේ දාන මගෙන් ෆයිකොත් දෙබ්බේ සුවරුගේ දාන මගෙන් එනේ ෆයිකොත් දෙබ්බේ එයි මගෙන් අලගොන් මනේ හිඟන් ඉංගේනේ මවග හිඟාන ඉල්ම ගියේ හැම දියේකස් නේගෙන් දනිකොන් දනිකොන් එහෙන් එච්ච නේගි දන්න දෙතරේ කොමසෙන් ගෝලියක අලා පරනා දෝනි ෆාර්ස් දුවා මෙන්න දාන මගුනේ ගෙන් කැතිකච්ච දුවානි බයි ෆාර ෆරන් අරා පොන්න එහෙම GPS බදාගෙන දුවෙන් ගෙන් නේගෙනි ෆරන් අරදා ಆಮೇಲೆ ಹುನ್ಗಾನು ಗಿವಾಟ ಹುಟ್ಟಕಸ್ ಗೇರ ದಾವನು ಕಸ್ ನೇಗೆ ದಾಕ ಶಹಿದಾನ್ ಜೇತನ ඒ මග්ව දිමා නුරක්කාතකුන් ෆිතුනතකුන් සලාමෙබ්බෙ ෆරතකුන් රක්කාතරේක ෆුන් හිසාබතකුන් දුබ්වැගෙන් එදිමෙ දාගෙන් ගුණීම සලාමතු ගස්සේරේක දෙවේන එකම් කිපාට්ටන් ගුරීම අරාබන කොම්මතාකස් නාකොස් එහෙම දුනිය ගුලර් දිමාන ෆාඩ් ෆාඩ් ෆිතුනත මිසාලක මිසමානුක අල්ගොන් මේක අකීදාය මිහුන්ගේ බහමලාද තෆාතු වසීලත්තකුන් ටීවී රේඩියෝයෙන් ඉන්ටර්නෙට් වෙබ්සයිට් තකුන් නිවුස් මජල්ලා තකුන් බෑවර මසෙක් කිත්තගේ බකෝරේ මුස්ලිම්ගේ අකීදා හරාබ් කරමට්ට ශක්කු ෆෙද්දු මට්ටක් බයික් කුදින් අවගමන්න ෆෙනිෆරි මන්සර් තම් මේ දිවේ රාජ්‍ය ස්කූල් තක නෙබි ගන්න බයික් කුදින් අල්ලාහ් වඩිකම් වාකම ශක්කු කරේ අවගමන කුරමති ෆෙනිෆරි මන්සර් බයික් කුදින් ඉන්කාර කරේ දිහාර දු මේ තරබියතරේ බොඩෝගේ නිකුන්න කුජ්ජා එබ ඉලාහ් වඩිකම් වාකම බයික් ඉන්කාර ඉල්හාදු අකීදා අවගමන තරේ ෆෙත් එහෙම මේ විතරත් එහෙම ඉල්මු මීහාගේ මච්ච ලිබිගෙන් ඒ ඉල්මුගේ තෙරේ මීහා දුක්වන් එංගේනි දෙවන ෂර්තකි තවහීදු කලිමාගේ ලා ඉලාහ ඉල්ලල්ලාහ් දෙවන ෂර්තකි අල් යකීන් අල් මුනාෆි ලිල් රයිබ් අව් ලිල් ශක් ශක්කුක නෆී කුරා යකීන්ක අල්ලාහ් සුබ්හානහු වතාලාගේ එක්කවන්තක ලා ඉලාහ ඉල්ලල්ලාහ් මේ අකීදා ගබූල් කරම ෆහුගා ඒ අකීදාගේ තෙරේ ගහිමනේ හුරිහා කම মানে අල්ලාහ් සුබ්හානහු වතාලා අගොම්න අමර කුරා ෆහුරිහා කමෙක් ඉස්ලාමී ශරීයතුගා හිමෙනේ හුරිහා කමෙක් අලොකන්තත්තකායි මුආමලාත්තකායි අඛලාගිකන්තත්තකායි අහ්වාල ශක්සිය මානේ කෑවෙන්නා වරීකන්තත්තකා මුදලුගු මස්සලතකා මින්ගොස් මුලි ශරීයතුගා හිමෙනේ හුරිහා කන්තත්තකෙන් එයි ඉන්සානුගේ මස්ලාතා ඉන්සාන එම් එකශීගෙන් වා කන්තත්තකම අදි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ එක්කවන්තක ගබූල් කුරා හින්දු එකමගේ එබ්බ ශක්කේ නුවාකම mi huriha kame hitu gadin teduko kashor ko qabul ko fmadan den la ilaha illallah ga shart ho menwa furiha menwa la ilaha illallah kiya fan mi aw mun tere met fenna ba la ilaha illallah kiya fa bai kala kan tatto ga shakku fede kamunu dani hinga manoje එහෙම කුර්ආන උග අල්ලාහ් සුබ්හානහු වතාලා ඊමානු අහ්ලු වලගේ සිෆ බයන් කරවා වහී කරවා ෆන් ඉන්නමල් මුමිනුල් ලදීනා آمنوا بالله ورسوله ثم لم يرتابوا سورة الحجرات كفنرنا إيمان وميستكم إيمان وميستكم واكن كشوري آمنوا بالله ورسوله الله كلام رسوله إيمان وميهم واكن كشوري كونغو تكتو ثم لم يرتابوا الله كلام رسوله إيمان و ثم لم يرتابوا دين إيمان كم شكون قرامه إبدا شكّ الله سبحانه وتعالى ودغم بما إكلام كل دوبن تكما ekala ko duganta kama iman kam ga terega himene ta iman kam rukunta allah iman ma malaike be kan iman ma fattaka iman ma rasul be kan iman ma آخرت دو کے تفصیلات تک ایمان ما قبول کا عذابا ثوابا نرکان کا عذابا ثوابا مسور hitun teduko kashawar ko kabul ko fuma daanden allah ekalanga rasulan haggu gotan imam ikam ganuwa en ebbes kam ko shakken gule ko wanya la ilaha illallah kiya sena imam kam ko shartu furiha menwa la ilaha illallah kiya ko hennames me har kalima ke shakku kurwe kalima ke maana ke himene kan ta mihattaves eme al-ustad muhammad jamil didi rahimahullah liwa fa imam kam ke ta'rif ke imam kam imam kam ki මා නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකංකමගෙන් වඩාගෙන මිහා එම්මෙහා කන්තත්තකෙන් හිතුගේ අඩින් තෙදුකොක් කෂවරුකොක් ගබෝරුකොලො හිතුගේ අඩින් එකේපන් වඩාගෙන් එකංකමගෙන් වඩාගෙන් හා කන්තත්තක එකංකමගෙන් වඩාගෙන් කන්තත්තරේ කුර්ආන් වැසියෝ තික්කො අදි සුන්නතුගේ හුරිහා කමෙක් අකීදා හුරිහා කමෙක් අලොකමගේ හුරිහා කමෙක් එකේපන් එකංකමගෙන් වඩාගෙන් මිහා හුරිහා කමෙක් හිතුගේ අඩින් තෙදුකොක් කෂවරුකොක් කබෝරුකොක් ෆුමද්දාන් දැන් ඊමාම් විකම ගනුවානේ වෙස්මක් එන් එවස් කමක ඉන්කාර කුනේ අලකොම කමක ඉන්කාර කුරේස් අදි මුආමලාතු කමක ඉන්කාර කුරේස් කීත කුර්ආන නුවත මෑ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ සුන්නතුන් සාබිතා එවස් කමක ඉන්කාර කුරා මීහා ලා ඉලාහා ඉල්ලල්ලාහ් ගේ ෂරුතු ෆුරිහම වේ කමගා නුගලෙ වේ ලා ඉලාහා ඉල්ලල්ලාහ් කියස් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදිස් කුරාවනි මන් ෂහිදා අල්ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුස්තයකිනන් බිහා කල්බහු දඛලල් ජන්න රවාහුල් බුඛාරී මන් ෂහිද අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් අල්ලාහ්ගේ එක්කවන්තකම හැකිවෙච්ච මීහා ඒ කොංගොත හැකිවෙච්ච මීහා මුස්තයිකිනම් බිහා එක්කවන්තකම ගොහරිහා මාන යකීන් කුරහාලු අල්ලාහ්ගේ එක්කවන්තකම් යකීන් කුරහාලුග එනගේ හිතු මුස්තයිකිනම් බිහා කල්බහු එනගේ හිතු යකීන් කුරහාලුග අල්ලාහ් එක්කවන්තකම හැකිවෙච්ච කම ගානම දඛලල් ජන්න එනා ස්වර්ග වන්නාන එනා ස්වර්ග වන්නාන تيمنا كما كي القبول المنافي للرد رد كرن نفي كرا قبول كرن رد كرن نفي كرا قبول كر معنی کی اللہ سبحانہ و تعالی اکونتک قبول کر اہندوگا اکونتک مگ معنی کی میں ایفس کم الگن دو کلا گنوا رد کو گنوا اوریا کم قبول کرن جے اوریا کم قبول کرن جے نے قبول نکفکم گوانما ابا میہن کی බොඩාවේ බයක්කම ගවානි එයි අල්ලාහ් තාලා අමර් ෆුලතක රද්දුකොන් එ නොකියමන්තේරුන් එයි බොඩාවරකම ගසිපේ කීත කුර්ආන අල්ලාහ් සුබ්හාන ව තාලා මක්කාගේ මුෂ්රිකුන් වාගේ බයන් කරවපනි අල්ලත් ඉන්නහුම් කානු ඉදා කීල ලහුම් ලා ඉලාහා ඉල්ලල්ලාහ් යස්තක්බිරූන් එබෑමෙන් ගාතුක ලා ඉලාහා ඉල්ලල්ලාහ් බොනපෙම බොඩාවේ එ ෆුරගස් එ කිබුරුවරේ එබෑමෙන් ඉලාහුන් තක වාගේ බොනපියම් එ ඉලාහුන් තක ලෙඹෙන්න මෙස් අල්ලාහ්ගේ එක්කවන්තකම බුණෆි එමෙ ෆරාතුම් ෆෙන්නනි නෆරත් තරි කමයි බොඩා කමයි ඒ ෆුරගස් දිනුමගේ කංක එම එවස් කමෙක් අලුගොන් මෙන් රද්දු කුරා කම ගවානම එක් මානේ කි ඊමාන් මේ ලා ඉලාහ ඉල්ලල්ලාහ් ගේ ෂර්තු ෆුරිහමය කබූල් නුකර වෙනි හතරවන ෂර්තික ඉන්කියාද් අල් මුනාෆි ලිතර්ක් ඉන්කියාද් මානේ කි කියමන්තරික ඉන්කියාද් මානේ කි කියමන්තරික දූකොල්ලු නෆී කුරා කියමන්තරික වර කාරි කාරි මානතක එන්නමස් මේක තෆාත කෙබුල් අලින්කියාද මානක එක්කම් මීහා අල්ලාහ් සුබ්හානහු වතාලා අංගවාපාවා ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුරාද් කිමනේ මුලි කලිමා ගුරියා මාන එක්කම් අමලයි බහුන් කියමන්තරික අදාක් මුරියා මානෙක කියමන්තරික අදා කරුන් එව්ස් කමෙක් එයිගෙන් දූගොල්ලා එයින් එව්ස් කමක නුකියමන්තරිවේ හදාෆිකමක ආනමස් කුලින් දෙන්නේ ඉපදෑන් බෙලවේනි ලා ඉලාහා ඉල්ලල්ලාහ් ශර්ත මනවා කුර්ආන් අල්ලාහ් අංගවනි ව අනීබු ඉලා රබ්බිකුම් ව අස්ලිමු ලහ් تبامي تبام ونرس كلانجيا كيمن تريواره افرات اللبيش افرات رجوع واشه واسلم له ادي اله تبام اسلام واشه كمان كاله تبام كيمن تريواش ومن يسلم وجهه الى الله وهو محسن اينك مون الله سبحانه وتعالى افرات كيمن كفميه كمان كي غريها توجهات تك وريها ايدن تكين الله كيمن كفميها اي احسان تريك بيرفوشو كنتم سيترفوشو كنتم بس الله سيدا كفميها اي කියමන් තෙරිකමකි ෆකදිස් ෆකදිස් තම්සක බිල උරවතිල් වුස්කා ඒන එවනි එම්මේ වරුගද වෙගෙන්වා උලකුග හිෆට්ටක් ඒ තෞහීදුගේ මතිවරි කලිමාග ඒක මානගේ නවනි හිෆට්ට වෙන ගුරියා රගබාත්තකේ බේර ෆුෂුක ඒතර ෆුර ගුරියාකම අල්ලාහ් කියමන් කොෆිකම ගානම එහාලතුගේ එන එවනි එම්මේ මතිවරිගෙන්වා උලකුග එම්මේ මතිවරිගෙන්වා තඹුග හිෆට්ටක් ඒ හිසාබුන් ඒන මග්ෆරදික නොදා කීර කුර්ආන් අල්ලාහ් තාලා අංගෝ අෆනි ෆලා වරබ්බික ලා යුමිනූන් kade ifan ver reskala gandi wahi qurabbe me ebamiun iman bikamuga nuwe hatta yuhakkimuka fima shajara bainahum ebamiun terega khiyal tafatwa admi ruliverikum fede mane khiyal tafatwa masala tawga kade ifan hukum veri kufumat dande thumma la yajidu fi anfusihim harajan mimma qadaita wa yusallimu taslima din e masale ga kade ifan e faisala kurabbi gotan ebamiun ruhi ebamiun hituka ebve shakkukam neti itun ruhumun e qabul kufumat dande ඒක තෙරෙන් එවස්මියක ඊමාම් වෙකම ගනුවේ එහෙම ලා ඉලාහා ඉල්ලල්ලාහ් මේ කලිම අගොන්න ලාසිම් කුරා කමෙන් එයි අල්ලාහ් සුබ්හානහු වතාලා එකලංග රසූලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හුකුම් ෆුලා අලගොන්න මෙහිතු ගෑඩෙන් රුහු එන් එවස්කමක නුරුහිජ්ජකම ගවාන මනෝත එන් එවස්කම එෆරා වෙජ්ජකම ගවාන මොති ලා ඉලාහා ඉල්ලල්ලාහ් ගේ ෂර්තු එෆරා බෆා එක්හෙරිෆ් فسر شرطك الصدق الذي ينافي الكذب دغو වෙරි කමා ඉදිකොළ සිෆා කමුගාවා තෙදුකුරු කලිමාගේ මාන තෙදුකුරු හුරිහා මානෙක් කලිමාගේ හිමනේ තවහීදු හුරිහා මානතකේ අද ඉස්ලාම් දීන හුරිහා මානතකේ තෙදුකුරා බයකොතුක අලගුන් මෙන් වාංජිහෙණි එබ්ස් ක එබ්ස් කමක ඒ දුකුරා කම ගවානම එබ්ස් කමෙන් ඒ රංගලොනුන් එච්චකම ගා බොනාකම ගවානම අලගුන් මෙන්ගේ ඊමාංකන් එහාලතුගා صحابه ندان قران الله تعالى انغوني ولقد فتن الذين من قبلهم فلا يعلمن الله الذين صدقوا ولا يعلمن الكاذبين العنكبوت سوره تيمنايه එබෑමෙන්ගේ කුරින් ඈ මිස්තකුම් වෙස්තිමන් රස්කලාගේ ඉම්තිහාන කුරවීම ටෙස්ට් කුරවීම කොබාතෝ ඊමාන්කම් ගත්තෙදුතෝ දොගුතෝ හදනි ඉම්තිහාන තපාදු ගත්තකුම් ආදේ මුසීබාත් තක ජීක් මේ ආසාන මුදානික් මදුවේකින් ආසාන දුනියගෙත බෑර ගත්තකුම් ඉන්සාන මුසීබාත් ජස්සව එක මුසීබාත් ජස්සවීම එහාලතුග ඊමානු ගහලුවරින් ෆාලුවන් සලක අහසබ හංගුරාමාගස් මුනාෆිකුන් ಫಾಳುವಿ ಕೆಲ ಕೆತ್ತರಿಕಂ ಕೊಡುವಂ ಫೆಶಿಯ ಮಾನಕ್ಕೆ ಮೆಹನ ಮುಸೀಬಾತ ಅನ್ನ ಫೆಶಿಯ ಮದೆಂ ಫಾಡ ಫಾಡ ಹೆಚ್ಚಿಕೆಂ ಮಾವ ಅದನ ಅಲ್ಲಾಹ್ ರಸೂಲುಹು ಇಲ್ಲ ಗುರೂರ ಅಲ್ಲಾಹ್ ಕಲಾಂ ರಸೂಲ ಆರ್ಮನ್ನ ಕೊಂಕಮೆಂ ಎ ಗುರೂರ ಮಾನಕ್ಕೆ ವಾವುದೆ ಕುರೈ ಫೋತಿ ಏಕೆ ಬಸ್ ನತೀಜಾ ಎನ್ನ ಮಾನಕ್ಕೆ ಫೋನಿ ಬಸ್ತಕ್ಕೆ ನೋಗೆ ಆರ್ಮನ್ನ ಮೆತಿ ವಾವುದು එමෙහිම බුණ මුන්දී ඒක නසරු ලස්සීම එහෙන්නම සීමාන ගහළු වරින් කුර්ආන අල්ලාහ් වල වසුල් සිලු එමිහුන් අය මේ එමිහුන්ගේ ෆෑත ගුඩාන් දාවර බින්ගොඩ එමිහුන් ගුඩ මනකි ඉම්තිහාන උපරවුනේ මේ හේ මෙච්චේ ක්වොලිටි මියගෙනි මවදනක් කියවසේත අලිෆාන් අල්ලාහ් අන්දාලි මෙගේ අලිෆාන් අල්ලාහ් අන්දාලි මදෙන් ඒක ඔන්න දගුයි බෑදියා මදෙන් සාපුවානි කුබාකම් ෆේක එච්චි කුබාකම් ක්වොලිටි නංගල අස්ලු එච්චි වේර ෆුෂු මුර්දාන් ඉබ්වතරක් එක මෙන්න ඉම්තිහාන කොල්ලි මෙගේනි එම ඊමානු ගහුල් වරින් වෙස් තිමම් මෙන් ඊමාන් වෙජ්ජා පුනජ්ජා අල්ලාහන් ගෝනි එමෙන් ඉම්තිහාන කුරබ්බාන ගතිම ගිලා එහෙම ඉම්තිහාන ඇසන තෆාදු ගෙග්ගොත් අල්ලාහගේ දීන නස්රු දිනුවගේ මානාග බයකු නිකුමජ්ජා අල්ලාහ ඉම්තිහාන කුරබාන නස් දීනත්ව නස්රු දෙන එහෙන් එච්චකත්ව නස්රු දෙන ඉම්තිහාන හිසාබුග ඇස්ගෙන් ෆේලිව ෆේලිව දෙන් අල්ලාහ තාලා ඒකි වඩ ගන්නවා නකොබා කීමාල හො එනස් මිස්තකුන් කුරමතියගා ෆාළුවාන කෙම්කම කට්ටෝ උළුනි දුනියෙට්ටකාතෝ ආඛදට්ටකාතෝ දීනට්ටකාතෝ එහෙන් කම කට්ටකාතෝ එහෙම الله انغوني تمن رس كلامه انسان امتحان كروا هوشي میں فلا يعلمن الله الذين صدقوا ولا يعلمن الكاذبين ایک تیرن تدوری کما کی امام میہن کو بات আদি দোগোহেদি মিহুনা কি কবাতো তিমং ইলাহু ইমতিহান করবা হুশিমে එහෙම කලිමාගේ මාන තෙදුකොක් එයන් හිතුගේ අඩින් තෙදුකොක් කෂවරකොක් තස්දී කුරා වෛද්ගතුගා කලිම කියාෆකම ගානම එයි එමිහුන්නකි හගේගේ ඊමානුග අහලුවරින් කමුග අවානේ رسول الله صلى الله عليه وسلم حدیث کے صحیح بخاری مسلم کے آپ سے معاذ بن جبل فرق پڑھو ما من احد يشهد ان لا اله الا الله وان محمدا عبده ورسوله صدقا من قلبه الا حرمه الله على النار معنی ایوس میہ اللہ سبحانہ و تعالی اکون تکما اکلاں نبی صلی اللہ علیہ وسلم کی رسالت ہے کہ ایکلے گفانے کی الہ کے اڑا کما رسولا کما ہے کہ جکم گوانا ما ای کونگو دے کو صدقا من قلبه ඒනගේ හිතුන් තෙදුවරිකමයික සිදක් සිදකන් මින් قلبي ඒනගේ හිතුන් තෙදුවරිකමයික හැකි වෙච්චකම ගානම ඉල්ලා හරමහුල්ලාහ් අලන් නාර් එමිහක අල්ලාහ් සුබ්හාන ව තාලා නරකෙන් හරාම් කරවා එමිහක අල්ලාහ් තාලා නරකෙන් හරාම් කරවට එයි තෙදුවරිකමයික ඒනගේ හිතුන් ඊමාංකම් ගබූල් කුරා මිහක ඉලාහ වරදුමක අමරතකේ කුරාකෂේ නූලෙන් අදී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම නොකිය බන් තෙරෙගෙම් ෆාගතක ඛුරාෆා කන්තතක අදිනුමස් දින් මනාකුරා කන්තක නුදාන ඒකිවේ ඒන ඊමාංකම් කබූල් කොෆාන් ඉඛලාස් තරිකමාක ඊමාංකම ගෙමනේ හුරිහා මානෙන් ඒන තෙදුවරි කමාකේ කබූල් කුර එහෙම කලිම තෙදුකුරා මිහෙක්කම ගවංචි ඉඛලාස් තරිකන් එයි එම්මෙ මතිවරි සිෆා ඉන්සානක ලිබේනේ එයි ඉල්මර් විදාලා ෆවණේ ඊ මීහායන් එම්මෙ කන්ට්‍රෝල් කුරන් උදගෝ තනක අස්තු ඉන්සානක හි hin islah kura war wadu kan de tere kommes kamaka golegen kommes dimalaka hid dati fen anaka de amura gen ehma me salafun ilm warin war boda bah dakka masale hitu masale baki hisabakun kommes hen dimalaka lebenga ehma qalb araibo me keni al qalb maane ke araibo gufurlo qalb maane ke furule ehm bima me rasulullah sallallahu alaihi wasallam hadis kura afa mu'minaage hik hitaki සහරාගේ තෙරේ ඔන්න මේ ෆතෙෆදෙච් දූනි ෆතෙෆදෙච් කි ඒ වැගේ සෝගන් එෆු අනෙෆුර හිතකි එකතුම් වච් ජෙහමුන්ත අදී අල්ලාහ් සුබ්හානහු වතාලේ මේ අලුතකුන්ගේ හිතවනේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉංගිලි ෆුල් තවතරේ එක එකදාංගේ දෙ ඉංගිලි ෆුල් දේතරේගේ එකදාංගේ ඉරාද කරව අතක ෆුරුලුම් වේ අදිස් කරව එහෙම ආවම දුවා කරන යා මුකල්ලිබල් කුලූබ් ඒ හිත ෆුරුලුම් වා ඉලාහේ සබ්බිත් කල්බි අලා දීනික ඒ ඉලාහගේ දීන් මච්ච මෙයාලගේ සාබිත් කුරාෆාන් kum eddu eggota murabama warabbota fituna gijik aneddu anengata hingatan hadis pula aspada yusbihu ar-rajulu mu'mina wa yumsi kafira hendum wara mu'mina kunum hawiru kafiro ekivegatu yabi'u dinuhu bi aradan min ad-dunya enage din duniyawi koda koda mudalakattaka vikkala e fituna ittaka mushele එම් ඉඛලාස් තරිකන් එයි එම්මෙ උදගුකන් අරබ් බොඩන් ඉස්ලාම් කුරන් ජෙහෙ ආහාර මෙන්ගේ හිත්තක් තෆාතු මක්සතන් හිත්තක වදගෙන් දාන අපදස් හිතෙන් තෆාත් කංකම් වන්නාන මේක නමාස් කර මුට්ටා මේක වෙනිච්චාම් තංගල රීච නමාස් කොල්ලම මොන තිමා කුරා කන්තන් අනකය එගෙන් බේනු මෙදා කියාදෙන් බේනු මෙදා එම සිද්රු කොරුන් එයි වර බොඩ මේගා සමාලු වංජේ කමෙක් ආසප ඒගේ සවුම් දෙක්කුත්තරික වන් වද්දාන කන්තත් කුර්ආන් අල්ලාහ් තාලා අංගන වමා උමිරු ඉල්ලා ලියබුදුල්ලාහ මුඛ්ලිසින් ලහුද්දීන බෑමෙන් අමරු එගේ නුවේ දීන් අල්ලාහ් خلاص කුරා හාල එකලාගේ අලකොම් කුරා මෙනුවේ එමන ශිරුකුම් එක්කිබායෆාවා رسول الله صلى الله عليه وسلم حديث قرباني ان الله حرم على النار من قال لا اله الا الله يبتغي بذلك وجه الله الله سبحانه وتعالى نركن حرام قربان فوني الله وجهفل اداغ لا اله الا الله كيافمه الله تعالى وجهفل اداغ اخلاص تركماكو لا اله الا الله كيافميها واني نركن حرام قربان وين ان صفه کی اخلاص ترکم الله سبحانه وتعالى اخلاص ترکما کے کلمہ کیوں හැබ්වන සිෆේ කි අල් මහබ්බතු ලි හාදිහි අල් කලිමා මේ කලිම ලෝභි කො කලිම ලෝභි කුරුම් කලිම ලෝභි කුරුම් තරේ කලිමාගේ මේ හොරිය මානක ලෝභි කුරුම කලිම තබාවා මෙහුන ලෝභි කුරුම් ලා ඉලාහ ඉල්ලල්ලාහ් අහලුරෙන් ලෝභි කුරයි දුනිය කොම්මතා කුට්ටස් අල් වලා වල් බරා ආදාවත්තරිකම රුල්වරිකම ලෝභේතිකම් බිනාවානි මේ කලිමාගේ මච්ච තෞහීදුක අහලුවරියගේ තිමාගේ අහේ komme gawmega kommeta kuri komme kulegi mehkam gawiyas adi tawhid shirku ga ahluwari ki timaga adawattere ei timaga kitam kari mehkam gawiyas guluma nafrek onanjeni mi kalima ga mach agum terega mi waram boda me olifami wani hagiyatu asbay mi gair muslimun nama lobwe gair muslimun nama hitugadin guligin adi ma boda emonna ekeriwege emonna hinsa masa ko sakarajje emonna ko ektenuwa kaboy hada එමිහුන අතරක එබ්බස් මස්සලෙන්නේ එකම තිබාග මුස්ලිම් අඛා මේ කලිමාග අහුලවරියා කුරුමතිග මූණු කුරිකල්ලාහ බොඩා වෙලාහ එයි තිබායා එන් අකීදාගේ සවුන් අකෙක්කම ගවි හිඳුගාවසේ අහුවන්තගේ බහඳා නැත්තාන ලා ඉලාහ ඉල්ලල්ලාහ් කියා මිහකු ෆාෆකුලකම ගවි නම වෙස් එනකි ෆාෆරෙක්කම ගවි නම වෙස් ෆාෆතක අරංකම ගවි නම වෙස් ඒ තෞහීදු අහුලවරින් ඔන්න තෞහීදුක ගොළුම් ඔන්නන් ජේනේ ඉබ්න් තයිම රහමතුල්ලාහ දාලා ෆාන මීහා මීහා ගුළුම් බාට්ටන් ජෙහේනේ එමිහෙ ගහුන්න හේකම් ගඩ ඉස්බත් මුස්ලිම් එක්කම ගවානම ඒනේ ගුළුම් ඔන්නන් ජෙහේනේ ඊමාන් කමක ඉස්ලාම් කම ගුළුම් ඒ ඒනේ ගහුන්න හේකම් මෙම්බරන් ඔන්නන් ජෙහේ එක්ක ගුළුම් කනාවා උරුම් තවහීද් ගහුල වරෙන්න මුද්ද වෙගෙන වේ ශරයි මස්දාත කට්ටක මෙනුයි ශරයි මස්දාත කියන ඉස්ලාම් කුර මට්ටක ඔනේනක ෆරාතන උරක්කලකෝ සලාම වාන් ඉතුරු ගොතෙන් නෙන් හාලෙතෙක්ගා ifa dahalate ge hennuniyam tawhid ge gulum warabodam onna jehene ennames mi gulum agunun terega ekolo kolo me jifam ekolo kolo jehege me denne vihin gairu muslimun kafarun ei ma ratte rahmettire me hunna ekkon i samasa ko sakarajje ba ekkam ga hada ayru gaves timag muslima kha me kalima e jamaat ga namaz kora miha ei timag adawat terikam e balagana ei wara hitam urkam hagi tawgum misan olifa ekkam ge hekken ei ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අරිහ ගෙනවුණු රාබෝයගේ මියක ඉංගත රාබෝ මිය මි ෆාවේ කොම්මෙන් දාවත් දිනම බාරවලා බස් ෆුල නුංග හෙන්නම සීමාංකමක අහුවන්තක ඔන්නන් ජෙහේක දේහක දේහ දිස්පුල රාබෝයගේ ෆාර්ගෙන මණක තල තලා මණක දූපල මණකස් ගෙන දේතරේ කොණකස් බොයෙන් ගෙන ඒකත ගෙනවුනේ මස්සාමයක වේදාලෝයි හාදා ගිනාරෙන්න රාබෝයගේ මිගෙනවනේ اللهم لعنه برينا لعن الله وفاتك دعاء كري يعني لعن الله وفاتك رسول الله صلى الله عليه وسلم لا تلعنوا يعني لعن الدين دعاء نكرش ඒ ඉපද حالت තෝ ලාණ දිනම දුවා කුර්මකී නෝනියම ඒන බදුබස් කියා ඒන මේ රහමතුන් බේර කුර්ම දුවා කුර්මකී ෂයිතානා ඒන එහිතර ඒසම් වෙරගෙන දුකොල්ලා වැඩ මගද්දා ඒ මිකොලන් ඩවුන ගාමද ඉස්ලාම් කුර්ම මසකෙන්න කුරේ අලිස්කරවේ وما علمت الا انه يحب الله ورسوله هرنك انغي فنته انك الله رسول لوبي قرا ميه نون كم timangale wanangi ba wachki en allah rasulullah deke lobi wa kame ehm iman kamuge iman kamuge gulum e boen halatu ga wes en faafe pro haske ben islam kurwatta kuranje masekke alum kuranje ni ehm tawhid ge kalima gulumaki emme bodu gulum ege machen alugol men lobi kuranje ne e kalima deke lobi දුනියේ කොම්මෙ තාග හුරි කොම්මෙ නස්ලෙගේ මිහෙක්කම ගාවිස් එයි දුනියේගේ දුනියවි කමෙක තිමායා හිංග මනුජේ කමෙම එක්කම ගවිනමස් ඒ කලිමයාගේ සවබට්ටක ඒ කලිමයා හොන ගුළුම් ඔනංජේ අබුල් ආලිය රහිමහුල්ලාහ වදාළාවේ දේ කමක බේගතුන් සුවාල කරවේන කමක කියාමෙ දු මාදා කුන්තුම් තඅබුදුන් තිබෑමෙන් අලකම් කුරි කොම් ෆරාදකත් දේ සුවාල මාදා කුන්තුම් තඅබුදුන් තිබෑමෙන් අලකොම් කුරි කොම් ෆරාතක තෝය වමාදා අජබතුමුල් මුර්සලින් තිබෑමෙන් රසූල් බේකොන දිනී කොන් ජවාබෙත් මී කුරවෙන් මෑගොන් දෙසුවල් සුවල්ත බිනව දෙක් මෑගොන් අසාසකින් අලකොම් හග්ගු වා ෆරාතකි අල්ලාහකම් ගවේ හින්දු අලකොම් කුරි කොම් ෆරාතක තෝය රසූල් බේකනු ගෙනස්තිවි දාවත දිනී කොන් ජවාබෙත් ඒ දේති ෆුරියම කුෆේ මෙග්බානේ කියන ෆුරියමයි අල්ලාහ එක්කම වතක ගබූල් කුෆා අදී රසූල් බේකනුගේ දාවත ඉජාබ රසූල් බේකන් දාවත තෙරෙක් හිමිනේ කමෙක් الله يكون تكون قبوله كرم كيفس كيد القرآن الله سبحانه وتعالى وهي قرآن ومن الناس من يتخذ من دون الله أندادا يحبونهم كحب الله والذين آمنوا أشد حبا لله البقرة ستيف استوى ما نجي ميستكم تري من يتخذ من دون الله أندادا ميستكم تري الله سبحانه وتعالى فيها لوبي بتكموغا اهم فراتك كلامك فدهم فراتك اختيار قرابيكم ඒ ලෝභයත් කමන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා හරාම් කුරා කමක් කම ගාවියස් අලුවෙත් කමගේ ලෝභයත් කම මිහු මිහුන් නැවෙස් තකච්ච වෙස් තන්තන වෙස් කුරේ ශාක බුදු දෙකේ මිහු ලෝභයෙන් අලකුම් කුරණි බය තන්තම් බරකයන් හාසිය කුර මට්ටකව එතන්තන මිස්තම් තවාෆ් කරුන්දනි අදි බය මිහුන් මිස්තකුම් අලුවෙති වනි යුහිබ්බුනහුම් කහුබ්බිල්ලාහි අල්ලාහ් ලෝභ කුරා ෆදාන් ඒ ෆරාත්තක මිහු ලෝභ කුරේ අල්ලාහ් ලෝභ කුරා ෆදාන් ඒ ෆරාත්තක මිහු ලෝභ කුරේ والذين آمنوا أشد حبا لله إيمان بأهل ورين إما لوبي وفراتكي الله سبحانه وتعالى ඒ ලෝභයක මච්ච ආර්මේ කලාංගේ කියමන් තෙරවනේ ලෝභයක මච්ච එකලාංග අලකම් කරන්නේ ඒ ලෙබ්බට්ටක ආර්මෙන් ඉලාංග අමුර්ෆුල් දක නොකියමන් තෙරක අදා නොකොන් එකලාංගේ kiyamantirik ada ko kumide ehma allah ga artokum wanjeheni allah subhanahu wa taala uriha manega emme lobiwa farakkamuga ekalange lobi vetumuge terega e ilahuge shariate lobi قرآن الله تعالى أنغوني ذلك بأنهم كرهوا ما أنزل الله فأحبط أعمالهم إهني إبامن بي منافق قوامتا بيان قرباني الله باوالا بتكتش نورهم تربي الله باوالا بتكتش نورهم تربي ذلك بأنهم كرهوا ما أنزل الله الله باوالا بكنكمن إبامن نورهم تربي إيك نتيجة الله أنغوني فأحبط أعمالهم دين الله تعالى من عملت باطل قربي එහෙම අල්ලාහ් සුබ්හානහු වතාලා මේ කලිමේ මහබ්බ ලෝභ කුරුමු තිරේග අල්ලාහ් එම්මෙ ලෝභයුමයි ඒකලාගේ භාවන විශරියත එම්මෙ ලෝභයුමයි එන් එබ්බස්කමක නෆරත් තරික නුරුහුම් තෙරි වෙච්චේග මානේකේ එබෑ මංග අමරත බාතිලෙග මංගාදානේ එන් එමිහුම් දීනුම් බේරුවෙ කුෆර් වෙයිම අමරත බාතිලවානේ කුෆර් නොවා ඉඳෙග්ග අමරත බාතිලෙග නුදාන මේ හැෂ් ෂර්ත් ඉල්මරින් බයන් කුරාෆවේ නී තවහීදුගේ කලිම ලා ඉලාහා ඉල්ලල්ලාහුගේ ෂරූතෝගේ تريك أي العلم اليقين القبول الانقياد الصدق الإخلاص المحبة ایک تیرے گا ہم بے ہریہ مانے کے تیرے گا ہم دنے نفی اللہ سبحانہ و تعالی فیوا اڑکم پروے امہا فرات تک ہریہ مانے کے اڑوتی وے امہا فرات تک بری اوم ای لازم قران کمے එහෙම ජුම්ලවත ගාවුන දෙන්න වෙන්නේ මේ හුරිහා ශාරුත් එක්ක හම පුරීම ලා ඉලාහ ඉල්ලල්ලාහ් එයිස් වර්ගයේ තවදණ්ඩිය අවුම් කියන්නේ لا إله إلا الله مفتاح الجنة توحيد كلمة إيس ورقة مدين ما عن أساس كلمة مدال وني توحيد كلمة إيه تاودن دكم كابيس تاودن دك ගහුන්නාන ෆිෆ්ෆි තුන් තුඩු කඩා හුන්නා ඒක තුඩු උරේ තවදණ්ඩේ පුළුවෙන් තවදණ්ඩේ කියන ජීකස් නෝළුවෙන් එහෙම මේක ශරූතකේ හුන්නානේ ඒ ශරූත මේක තුඩු පුළුවෙනේ ඔන්න බට්ටමකගේ තුඩු තන් හොරගෙන් ඔන්න තවදණ්ඩේ ජීම හුළුවෙනේ එයි මේ ශරූත ලා ඉලාහ ඉල්ලල්ලාහගේ මෑගන් අසස් ඒ අසස් ගහුන්නන් ජේ ශරෝතන් හමකො වහුන්න බට්ටම හුන්න තවදඩේ ගෙනස් ජාවියම් දෙන් හුලුවෙන් එමේ ශරත තවදඩේ හමකොරන් ජේන ඒ ලා ඉලාහ ඉල්ලල්ලාහගේ ශරත හුරිහා මානෙක හමකො ෆිකම ගවානම ඒ හිසාබුන් දෙන් අල්ලාහ ඉරාද කරබියා සුවරුගේ වදවේනි මාදම මන් හෆ්තාග ඉන්ෂා අල්ලාහ ගොල්ම ෆෂානි මේ තෞහීදුගේ කලිමාවක් තන්කොල අවුමන් ඉතුරු කොන ජෙහුනි වලගෙන දෙකෙන් ජෙහෙන කලිමාක වාහ දෙකේ මුරි අමානක අවුමන් එංගෙන් ජෙහෙන දැන් තෆ්සීරු කුරිස් දෙන් වෙන නුක්තය කි වලා ෂයිඅ මිස්ලහු දෙව නුක්තය කි කලාංගේ ඉෆද ෆරාතන මේ සිෆාතු වාහක වලා ෂයිඅ යුජිසුහු එකලාංගේ නුකුලදුන් තිර කුරවා අනක එකලාංගේ ඉතු ඉලිකොල එබ්වස් බාර එකලාංග නිම්ම නිම්මවමක මාතිරි පුරවේනේ ෆස්ජස් සේනේ එබ්වස් බාරේ නොයේ ولا إله غيره إله فيوا حق ولكم إله نوبه مي ماغن تيمبا اغون من غوري واهكاس وربود مي غوليಗೆ ಹಿಂಗೆಜ್ಜೆ ಎಫೋಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಆಲಾಗೆ ಸಿಫಫುಲತಂ ಅದಿ ಕಲಾಂಗೆ ಜಾತ್ ಫುಲ ಲಾಯಕುಂ ವಕಂಕೋ ಅಬೇಗುತುಂ ವಲ್ಲಿ ವಾಹದಕ್ಕಾ ಫೋನಿ ಕದೀಮುನ್ ಬಿಲ್ ಇಬ್ತಿದಾ ದಾಯಿಮುನ್ ಬಿಲ್ ಇಂತಿಹಾ ಎ ಕಲಾಂಗೆ ಈ ಫೆಶುಮೆನ್ ನೆತಿ ಇಸ್ಸೆ ಒಡಿಗೆಂ ವಾ আদি নিউমেন নেতি দাইমা দেমি ওডিগেম ವಾ ইলাহ ফেಶুমেন নেতি ইসসে ওডিগেম ವಾ নিউমেন নেতি দাইমা then මේ වඩි ගෙම්බා ඉලාහේ ලා යෆ්නා වලා යබීත් ඉලාහ ෆනා උමෙක් আদি හලාක උමෙන් නැති දී උමෙක් නුවේ මේ ඉබාරත් තම අවුන් ගලත් කෝ දෙංගන්න දුවෙහෙක්ගා ශරහ කුරාන හොරිය බෙබුන වරපල ශුක්‍රියා හදා සුබ්හානකල්ලාහ් වබිහම්දික අෂහදු අල්ලා